පටිසම්භිදා යන කෙසේ අර්ථ විග්‍රහ වේදකමේ තව වචනයක් තියෙන පටිසම්භිදා කිව්වත් ඒත් ඒ වගේ. පටිසම්භිදා කියන්නේ එක්තරා ඥාන කොටසක්. සිවිපිලිසිම්බියා ඥාන කියලා මේවට කියන්නේ. පටිසම්භිදා කියන වචනේම පෙන්නනවා. පද නිරුක්තියක් තියෙනවා. ඒ නිරුක්තිය භාෂා නිරුක්තියට නම් වෙනස්. භාෂා නිරුක්තිය කියන්නේ යම් වචනයක් කියලා වචනෙට හදාගත නීතියක් තියෙනවා නම් භාෂාවෙන් ඒ වචනේ අර්ථයට ඒක දීලා ඒක තමයි ඒකේ අදහස කියන මිසක් අදහස ආපු හැටි කියන්නේ නැහැ. පටිසම්භිදා කියන්නේ මොකක්ද අහපුවාම ඒක තමයි ඥානය කියලා කිව්වනම් ඉතින් එච්චරයි. ඒ වචنين ඒක අර්ථය දුන්නා ඉතින් එයින් එහාට එකක් නැහැ. පටිසම්භිදා කියන වචනේ නිරුක්තිය මොකක්ද ඇහුවොත්. ඒතර බයින් එක තමයි ඊළඟට කරන්නේ. ඔය වචන නිරුක්තිය ගන්න ගියොත් නිරුක්ති පරිසම්බිදා ඥානය කියන එකේ නිරුක්තියේ පදාර්ථයේ දකින්න ඕන. එතකොට ඒකන් ඒක දකින්න බෑ. පටිසං කියන වචනයක් තියෙනවා. බිහි කියන වචනයක් තියෙනවා. බී එකක් බිහි එකක්. බිහි කරනවා කියන්නේ බිඳිනවා. බිහි කරනවා කියන්නේ පහළ වෙනවා. BB දෙකක් ග ග දෙකක් ග කියන්නේ ගෑවෙනවා ග කියන්නේ බිල හරිනවා මාප්‍රාණ වුණාම ඇති වෙන වෙනසක් තියෙනවා ඒක භාෂා නිරුක්තියල මොනවද කියන්නේ මම දන්නේ නැහැ ශබ්ද නිරුක්තියේ තියෙන එකක මම කිව්වේ ඉතින් මෙන්න මේ වගේ මේ පටිසං කියන වචනයක් තියෙනවා මේ ලෝකේ පැවැත්මට හේතු වෙන්නා වූ මේ සම්බන්ධ වීම එකතු වීම බැඳීම මේක විදහරිනවා යම් කිසි නුවණකි නම් කෙලෙස් විදහරිනවා යම් කිසි නුවණකි කෙලෙස් විදහරින්න දහම් දසන්න පුළුවන් ඥානයක් තියෙනවා නිකන් කෙලෙස් විදහරින්න බෑ කෙලෙස් විදහරින්න නම් ඉතලා පෙන්වන්න ඕනේ මොනවද මෙන්න අර්ථ මෙන්න අනර්ථ මෙන්න අර්ථවත් අත්තානත්ත පෙන්වන්න ඕනේ. ධර්ම අධර්ම පෙන්වන්න ඕනේ. දැන් භාෂාව කතා කරන්න බෑ මේවා සංස්කෘත වචනේ ඔක්කොම. අර්ථ අනර්ථ කිව්වහම සංස්කෘත. ධර්ම අධර්ම කිව්වහමත් ඒවා සංස්කෘත වචන. ඉතින් ඒ නිසා වචනේ කොහොමුණක් කවන්නේ කිව්ව අර්ථය අරගෙන බැලුවොත් එහෙම මොකද්ද කියලා. අපි දන්නා මේ හොඳ නරක කියලා දෙකක්. හරයක් ඇති වැඩ නැත්නම් ප්‍රයෝජනයක් ඇති වැඩ තියෙනවා ප්‍රයෝජනයක් නැති වැඩ තියෙනවා. ධාර්මික කියලා වැඩක් තියෙනවා අධාර්මික කියලා තියෙනවා. ඉතින් මේවත් මේ ආර්ථ ධර්ම තමයි. පටන් ගන්න හැටි. පානාතිපාතෝ භික්කවේ අදම්මෝ පානාතිපාතා වේරමණී ධම්මෝ. දැන් ධම්ම පරිසම්පදා ලැබෙනකොට ධර්ම දකින්න ඕනේ. ඉතින් එල්ලාම සතුම් මැරීම අධර්මයක්. සතුන් මැරීමෙන් වෙන්නේම ධර්මයක් කියලා දකින්න ඕනේ. මේකත් ඥානගෝචර වෙන්න ඕනේ. කවුරුවක් කිව්වට බෑ. සත්ව මරණික පවුද කියලා පොඩි උන් නම් අහනවා. ලෝකෙනික මේක අහන්න ලැජ්ජා ප්‍රශ්නයක් නේ. සත්ව මරණික පවුද පින්ද කියලා අහන්න තේරෙන්නේ නැද්ද? හොරකම් කරන එක පවුද පින්ද කියලා අහනවා. ඉතින් මේක තේරුම් ගන්න බැයි නම් මොකද ඉතින් ඥානේ? කාම මිත්‍යාචාරයේ පෞද බින්ද බොරු කියන එක කේලම් කියන එක පරස වචනේ කියන එක ප්‍රලාප කියන එක පෞද බින්ද ඉතින් මේ වගේ ධර්මද අධර්මද ඒකෙන් අර්ථයක්ද වෙන්නේ අනර්ථයක්ද වෙන්නේ මෙන්න මේ දස අකුසල් දස කුසල් දෙකේ ක්‍රියාවලිය දකින්න ඕන ඉස්සෙල්ලම ඉතින් මේක දැක්කහම ඒක විග්‍රහ කරලා දෙන්න ඕනේ ඒ පදවලම හැගවිච්ච අර්ථ තියෙනවා, නිරුක්ති තියෙනවා. ඒ පදවලම අර්ථ ගැබ්බෙලා තියෙනවා. නිරුක්ති ඥානය ආපුවාම නිරුක්ති ඥානෙට නිරුක්ති පේනවා. මේ මේ අර්ථයේ මේ පදේ තියෙන්නේ කියලා. ඒක විග්‍රහ කරන්න පුළුවන් අදහස එන්න. ඒ විග්‍රහ කිරීමේ ඥානයක් තියෙනවා. ඒතකොට මොකද වෙන්නේ? මේ සසල ගමනට හේතු වෙන තෘෂ්ණාව නැමැති බැඳීම විදහරිනවා. කෙලෙස් බිඳිලා යනවා. නිවන් අවබෝධ කරනවා. නිවන් අවබෝධ කරන්න ධර්මයේ දේශනා කරන්න පුළුවන් නම් දැන් කවුරු හරි කියනවා බණක් කියන්න අපිට ඕනකම තියෙනවා කවුරු හරි කමන්නේ නැමේ දේශකයන් වහන්සේ නමකට මෙන්න මේ අමුඩ ලේසු අරගෙන වට බණක් කියන්නකො මේක බලන්න දෙන්න පුළුවන් ඒක මුල් කරගෙන නිවන් දකින්න බණක් කියන්න පුළුවන් වෙන්න ඕන වැටහිම තියෙනවා නම් එකපාරේ බිම දෙන කොස්කොලයක් අහුල්ලා දීලා. මෙන්න මේ කොස්කොලේ ආරමුණු කරගෙන මට කියන්නකෝ බානා. ඒ ඥානෙ තියෙනම් කොස්කොලේ අරගෙන නිවන් දකින්න බණ කීය හැකියි. මෙන්න මේ දි රාතේ රෙදි කෑල්ලක් තියෙනවා. මෙන්න මේ කරගෙන මට කියන්නකෝ නිවන් දකින්න බණ. ඒ රෙදි කෑල්ල මුල් කරගෙන අරමුණු කරගෙන ඒක ප්‍රදාන කරගෙන බණක් කියන්න පුළුවන් නිවන් දකින්නකෝ. පටිසම්භිදා ඥානයේ හැටි. කෙස් ගහ ගලවලා දෙනවා. මෙන්න මේ කෙස් ගහ මුල් කරගෙන මට කියන්නකො නිවන් දකින්න බණ. ඒ මුල් කරගෙන කෙස් ගහ මුල් කරගෙන නිවන් දකින්න බණ කීය හැකියි. නියපුතු කැල්ලක් අල්ලලා දෙනවා. මෙන්න මේ කරගෙන මට කියන්නකො නිවන් දකින්න බණක්. නියපොතේ පටන් ගන්න ඕනේ. නිවන් දකින්න බණක් කියන්න ඕනේ. ඔය අත බිලා දාපු කොළ කෑල්ලක් අරන් පෙන්ලා දෙනවා. මෙන්න මේක නම් කියන්නකෝ බණ. මේ ලෝකේ මොනවා හරි අරගෙන දෙනවා. මෙන්න මේක මුල් කරගෙන බණ කියන්නේ. පරිසම්පදා ඥානයේ තියෙනම් ඒ මුල් කරගෙන බණ කියේ හැකි නිවන් දකින්නකම්. මේ වහනකොට මට බැනුම් අහන්නත් වෙනවා. අමුතු අමුතුම බලක් මේ කියන්න හදන්නේ කියලා. අපිව අමාරුවේ දාන තමයි මේ හදන්නේ කියලා මට දොස් අහන්න වෙනවා. දැන් ඕක අහගෙන මිනිස්සු අමුඩලේ එන්සුයි ගස්වල කොළයි ඔක්කොම අරන් ඇවිදලා අපිට දික් කරලා කියනවා මේක කියලා බලන්න කියන්න කියනවා මේකේ. අපි දැන් මොනවා කරලා තියෙනවා මට බැනු ගහන්න මේක තමයි මේ වැඩේ කලේ කියලා. රටේ ඇති ඒවා කියලා මෙච්චර කල් අපි නොකියපුවා පොතේ නැති ඒවා කියන්න ගිහිල්ලා අපි අමාරුයි දානවා කියලා. ඉතින් ඒකේ කරන්න දෙයක් නැහැ. පරිභානත්වයේ තියෙනවා නම් නිවන් දකින්න බණ කිහියක් වේ හැම එකකින්ම. මේ ලෝකේට ඇති සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක හැබෑනවා. එයා සංකත බව දන්නවනම් පරිච්ඡසමුප්පන්න බව දන්නවනම් දුක්ඛ ස්කන්ධයට අයිති බව ඔප්පු කරන්න පුළුවන් නම් දුක්ඛ සමුදයට හේතු වෙන හැටි ක්‍රියාත්මක වෙන හැටි පෙන්වන්න පුළුවන් නම් ඒ මුල් කරගෙන පටන් ගත්ත දහමී. නිරෝධේ මාර්ගයේ වෙන්නන්න පුළුවන් නම් නිවන් දකින්න බණ කිය හැකි. පටිසම්භිදා ඥානෙ තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ විග්‍රහ කිරීමේ නුවණ ඒකේ මෝරපු නුවණ. පටිසම්භිදාව පටන් ගන්න අර පුංචි කොටසින්. සතෙක් මරණ එක හොඳද නරකද කියලා තෝරගන්න පුළුවන් මට්ටමේ පුංචි එකකින් තමයි පටන් ගන්න. බොරු කියන එක, කේලම් කියන එක, පරස වචන කියන එක, ප්‍රලාප කියන එක හොඳද නරකද? ඔතනින් පටන්ගෙන හේතු ඇතුව ඒක නරක නම් නරකයි හොඳ නම් හොඳයි කියලා කියන්න පුළුවන් වෙන්න හොඳ නරකද කියන එක විග්‍රහ කරන්න හරියට. අතනින් පටන් ගත් එක චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිවන් අවබෝධය පූර්ණ කරන කනුත් විග්‍රහ කරන්න හැකියාව තියෙන්න ඕනේ. බුදුරයන් වහන්සේ මේ ඥානෙ අග්‍ර නිසා උන්වහන්සේ පෙන්ලා දුන්නා මේන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යමක් යමක් හේතු වෙනවද? ඒ ක්‍රමේ විතරක් ගනිilla. ඒ ක්‍රමයට අවසර දුන්නා. හැබැයි මේ අවබෝධයන් ලැබෙන ලැබෙන ලෝකේ අප්‍රමාණ දැනීම් පහළ වෙනවා. විවිධ දේවල් පිළිබඳ දැනීම් හට ගන්නවා. ඒ වුණාට ඒ නිවනට හේතුකාරක වෙන හැටි විතරක් ගන්න කිව්වා. ඉරිසිවරයෙක් දැනගත හරියක් තියෙනවනම් ඒ ඉරිසිවරයෙක්ගේ දැනීම මුළු ජීවිත කාලයේ ඉවරටකම් කියෙව්වත් ඉවර කරන්න බෑ දැන වැටෙච්ච හරිය නුවන්ට. ඉගෙනගෙන ඉවර කරන්නත් බෑ. හැබැයි ඉරිසිවතුල ඉරිසිවරු අතර රහතන් වහන්සේලා කියන්නේ අවිඥාලාභී රහතන් වහන්සේ නමක මහා ඉරිසිවරේ. අර ඉරිසිවරු ඔක්කොම පරාදයි. බුදුරන් වහන්සේ කියන්නේ අති විශේෂඥයා කියන්නේ වචන නැහැ. ඒ තරම් අග්‍රයි. සියලු ආකාරයෙන් අසම සමයි අග්‍රයි. අග්‍ර ශ්‍රේෂ්ඨයි. ලෝකේ නොදන්නම දෙයක් ඇත්තෙම නැහැ. අංශක් මුල්ලක් නැර අනාවරණ ඥානයෙන් සියල්ල දකිනවා සියල්ල විග්‍රහ කළ හැකි. එනිසා ඇක්ටේරියා වනයේකින් වඩනකොට කොළ ටිකක් අතින් අල්ලලා පෙන්නලා අහනවා. මාන්නේ මේ අතරහුවෙච්ච කොළ ටිකද වැඩි මේ කැලේ තියෙන කොළද? ශාවිනේ ඔබ වහන්සේගේ අතේ තියෙන කොළ කියන්නේ මොන තරම් පොඩ්ඩද? මේ කැලේ කොළ කොයිතරම් විශාලද? කොහොම උපමා කරන්නද? මේ වගේ අදහසක් තමයි අහන්නේ භික්ෂුන් වහන්සේලා. බුදුරන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වෙන්නා මගේ මේ අතලහුවෙච්ච කොළ ටික වාගේ විතරයි මම දේශනා කරපු දහම්. දේශනා නොකළ බුදහා මේ කැලේ තියෙන කොළ වාගේ. මොකද හේතුව? චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට විමුක්තියට හේතුකාරක නෑ මේ මහා දහමක් තිබුණාට. අන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වැදගත් හේතු ඇති වැදගත් හරියක් තියෙනවා. ඒ ටික ඔයාලට දේශනා කළා මේ කැලේ තියෙන කොළ ටික, වාතයේ තියෙන කොළ ටික විතරයි තියෙන්නේ. අන්න එහෙම ගියා තමයි බුදුරන් වහන්සේ දන්න සියල්ල දේශනා කරන්න ගියේ නෑ. මෙන්න මේකෙන් අත්‍යවශ්‍යම කොටස තමයි දුන්නේ. නමුත් මේ සිව්පිලි සිඹියාපත් ඥාන වල පටිභාන ඥානීමෙන්න ඔය කියන අර්ථ ධර්ම නිරුක්ති කියන ඥාන පහළ වුණාම මුළු ජීවිත කාලය කියෙව්වත් ඉවර වෙන්නේ ඒ ගෝචර දැනීම් සම්භාරය අප්‍රමාණයි. ඉතින් එහෙම දෙයක් ඒක. විවිධ දේවල් පිළිබඳ විවිධ ආකාරයේ වැටහීම් එනවා. න්‍යාය අනුකූලව හේතුඵල න්‍යායන්ගෙන් ඒව හැදිච්ච හැටි කෙරිච්ච හැටි ඒවෑ ස්වභාව ඒවෑ තියෙන ලක්ෂණ ඒවෙන් ගන්න ප්‍රයෝජන තියෙන මේ ලෞකික ප්‍රයෝජන මේ ඔක්කොම පේන්නේ වැටෙන්න පටන් ගන්නවා ක්‍රමක්‍රමී. ඉතින් ඔයයන් වැදගත් හරිය විතරක් ගන්න එක තමයි ඥානගෝචර. ඉතින් මේ තේරුම් ගන්න ඕනේ මේ ආකාරයෙන්